සංකිච්ඡ හාමුදුරුවෝ ආ අපේ හඳුනේ අපරයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හඳුනේ බොහොම පිං බොහොම ලස්සනට කරපු පැහැදිලි කිරීමට අපේ හඳුනේ මට පළවෙනි කාරණේ තමයි ඒක පැත්තකින් අපේ හඳු කරපු දේශනාවේ හැටියට මේ වේදනාව කියන එක අපිට වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි අර විපාක මට්ටමේදී නේද? එහෙමයි. ඒකට අපි දක්වන ප්‍රතිචාරය ඒක අපේ අතේ තියෙන වැඩක්. මම හිතන්නේ කවුරුත් පැහැදිලි කරගත්ත විදිහට ඒක ඒකෙමනේ අපි කියන්නේ අර pain is ඒක ඒක නියතයක්. suffering is optional කියලා කියන්නේ ඒකනේ. ඒක අපේ අතේ තියෙන වැඩක්. ඒ කියන්නේ දැන් ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා කියන එක රහතන් වහන්සේටවත් බුදුහාමුදුරන්ටවත් නවත්තන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙන අනිවාර්ය සාධක. ඒතරම් රස දුන්නස් කියන ඒවා තමයි ඒවා අනිවාර්ය නෙමෙයි ඒක උස් පහත් වෙන්න පුළුවන්. එහෙමයි. අපයන් මට තව පැහැදිලි කරගන්න කාරණයක් තියෙනවා තාම නොතේරෙන. දැන් ওই වේදනාවේදී සූත්‍රවල පැහැදිලි කරනවානේ දැන් සුඛ වේදනාව නිසා ලෝභය ඇති වෙනවා, දුක්ඛ වේදනාව නිසා ද්වේෂය, දුම්නස ඇති වෙනවා. මේ උපේක්ෂා වේදනාව නිසා මෝහය ඇති වෙනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි නෑනේ. කොහොමද ඒක පැහැදිලි කරගන්නේ? ඒකෙදී දැන් සුඛ වේදනාවක් හැටියට අපිට දැනෙනකොට ඒක අපේ මනසට ප්‍රියශීලී. ඒ ප්‍රියශීලී බවත් එක්කලා අපි ඒකේ ඇලෙනවා. එතකොට කටුක විදිහට එහෙම නැත්නම් අප්‍රිය අරමුණක් ලැබෙනකොට ඒකත් එක්කලා ඒ දුක්ඛ සහගත බවත් එක්කලා අපි ගැටෙනවා. එතකොට මේ දෙක අපට පැහැදිලි. උපේක්ෂා සහගත බව කියලා කියන්නේ මේකේ අර ආරම්මණය පැහැදිලි නැහැ. ඒ කියන්නේ අරමුණු රසය අපට පැහැදිලි නැතිකම නිසා උපේක්ඛාව හටගන්නවා. එතන කියන්නේ උපේක්ඛා වේදනාව නිසා උපේක්ඛා මනෝභාවය ගැන නෙමෙයි. මනෝභාවයේ ගැඹුරු තත්ත්වයක්. ඒක ප්‍රඥාවෙන් ඇති කරගත යුතු තත්ත්වයක්. එන්නේ උපේක්ඛා වේදනා කියලා කියන්නේ දැන් මේ අරමුණේ රසය පිළිබඳ එච්චර ප්‍රකට නැහැ. ඒ ප්‍රකට නැති වෙනකොට ආරම්මණය පිළිබඳ හඳුනා ගැනීමේ විග්‍රහ කර ගැනීමේ යම්කිසි ගැටලු සහගත බව උද්ගත වෙනවා. එනිසායි උපේක්ඛාව නිසා මෝහය ඇති වෙනවා කියලා කියන්නේ මෝහය කියලා කියන්නේ අරමුණ හඳුනා ගැනීම සම්බන්ධ. එහෙම එකක් නේද අපි යන්නේ. ඒ කියන්නේ මම එතන එතන ඍජුව ඒ ඒ ඇති වෙන වේදනාවේ ප්‍රතික්‍රියාව ගැනයි ඒ කියන්නේ. එහෙම නැතුව අර උපේක්ඛා මනෝභාවය ගැන නෙමෙයි එතන කතා හරි අපි හඳුනන්නේ එතකොට එතන ඒ මෝහය කියලා කියන එක මම මට මතක හැටියට කියන්නේ මේ මමත්වයේ වගේ අදහසක් ඇති වෙනවා වගේ එකක් නේද? ඒ කියන්නේ අරමුණු රසය පැහැදිලි නැති නිසා ඒ ආරම්මණය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇත. දැන් මෝහයේ ස්වභාවයනේ අරමුණ ප්‍රකට නොකරන බව. එහෙමයි. ප්‍රඥාවේ ස්වභාවය තමයි අරමුණ ප්‍රකට කරන බව. කියන්නේ වික්ෂිප්ත ප්‍රඥාව අරමුණ ප්‍රකට කරන. මෝහය අරමුණ අප්‍රකට කරනවා. දැන් මේ අප්‍රකට බව නිසා තමයි එයාට මේක පැහැදිලිව දැනෙන්නේ නැත්තේ සුඛයක්ද දුක්ඛයක්ද එහෙමයි. නේද? එතකොට මේ අරමුණ තියෙන අප්‍රකට ගුණය තමයි එතන මෝහය ඇති කරන්නේ. ඒ සිතේ ඊළඟ සිත්වල නෙමෙයි. දැන් අපි මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා කතා කළේ චක්කු විඥාන සෝත විඥාන ආදී සිත්වලනේ. ඒ සිතේ ඒ අරමුණ ප්‍රකට නොවෙන්නට අර ස්වභාවය හේතුවක් වෙනවා. එහෙමයි එහෙමයි. අර උපේක්ඛා උපේක්ඛා සහගත මනෝභාවය උපේක්ඛා කියන පාරමිතාව උපේක්ඛා බ්‍රහ්ම විහාර ඒක ප්‍රඥාව නිසා පහළ වෙන ශ්‍රේෂ්ඨ ගුණය. ඔව් ඒක වෙනම එකක් නේද? වෙනවා. දැන් දැන් මේක විසුද්ධි මාර්ගයේ උපේක්ඛාව 10 ආකාරයකට විස්තර කරනවා. වේදනා උපේක්ඛාව, ඊළඟට සමාධි උපේක්ඛාව, ඊළඟට ආරම්මන උපේක්ඛාව, ওই විදිහට උපේක්ෂාව දහ ආකාරයකින් විස්තර කරනවා. එතකොට මෙතන කියන්නේ ඒ ආරම්මණය පිළිබඳ එහෙම නැත්නම් අරමුණේ ඇති වෙන වේදනාව පිළිබඳ වේදනා වේදනෝපේක්ෂාව. ඒතර වේදනෝපේක්ෂාව කියලා කියන්නේ ආරම්භණය පිළිබඳ එච්චර ඉන්ද්‍රියට හරියට මේක ප්‍රකට වෙලා නැහැ. එහෙමයි. කියන එකයි. ඒ නිසා එතන මෝහයට හේතු වෙනවා. එහෙම එකක් නැතුව අපි හඳුනන්නේ කෙලිම මේ මමත්වයේ ගැන ඩිරෙක්ට්ලි එහෙම අදහසක් ඇති වෙනවා කියන එකක් එහෙම පැහැදිලි වෙන්නේ නැහැ එතනින් නේද? නෑ එහෙම එකක් නෑ. ඒ අරමුණු පැහැදිලි නැතිකම නිසා ඇති වෙන මෝහය නොදැනීම නේද? ඔව් නෑ එහෙම එකක් බොහොම පිං අපේ අන්තිමේ අවස්ථාවට බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔකයි. තෙරුවන් සරණයි.